අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුදු සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකටයි විලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඕරෝපයිत्वा ගිහි ව්‍යංජනානි සංසීනපත්තෝ යතා කෝ විලාරෝ චිත්වාන ධීරෝ ගිහි බන්ධනානි ඒකෝ චරේ කග විසාන කප්පෝති තී අවසරයි ගරු කටේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා පිටි සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතිංජ චාරිත්‍රාක් තියෙනවා අපි මේ හතමාරේ පැයට ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ඔක්තෝබර් මාසේ 16 වෙනිදා හතමාරි පැය අපි බලාපොරොත්තු වෙන්නේ මේ පුරුදු පරිදි චාරිත්‍රානුකූල ධර්ම දේශනා පාත්තණ්ඩයි අපි මේ සඳහා ඉදිරියෙන් තියාගත්තේ සර්වඥාන්සේ විසින් දේශනා කරන දීච්ච වටිනා සූත්‍රයක් ඒක හැම සූත්‍රයේ සම්පූර්ණයෙන්ම ගාථා වලින් පිරිච්ච සූත්‍රයක් ඒකෝචරේකග්ග විධාන කප්පෝ කියන ධ්‍රුව පදයෙන් නිතර නිතර ඉදෙන පදයෙන් තමයි මේ ගාතාව හැම ගාතාවක් අංග සම්පූර්ණ වෙන්නේ. අද ගත්ත පදෙත් අවසාන තියෙන ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. ඉතින් මේක මේ ඒකචාර නැත්තම් තනි වැහැසිරෙන ගතිය කඟ වේනගේ තනි අංගට උපමා කරලා සරුවචන්සේ සඳහන් කරන්නේ. ඉතින් මේ ගීවිය වහරි මේක තියෙන්නේ පැවිදි වෙනවා කියන එක. ගීගේ අතහරිනවා කියන එක. අබිනිෂ්ක්‍මණය කරනවා කියන එක. ඉතින් ඒක තමයි සමාජ මට්ටමේ එහෙම නැත්නම් ආචාර ධර්ම මට්ටමේ තියෙන ගීගී අතහැරීම. ඉතින් ඒක තමයි ඇඟට දැනෙන දේ, බරපතල දේ. ඊට පස්සේ නමුත් ඒ අතහැරපු ගීගයෙන් නැත්නම් ගීගී අතහැරීමෙන් අබිනිෂ්ක්‍මණයෙන් ගත යුතු චිත්ත විවේකයේ සහ උපදි විවේක දෙකයි ඒකෙන් අදහස් කෙරෙන්නේ. ඉතින් මේ දෙකට උපද සුදුසුකම් ලබා ගන්නයි මේ තනි වැහැසිරීම කීකේ නික්මීම අබිනිෂ්ක්‍මණය ඉස්සරහින් තියාගන්නේ ඉතින් ඒකේ වටිනාකම තමයි මේ සූත්‍රයේ දිගටම සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක බැලු බැලමට සීල දිනාටම ගිගියතරින්ට උනන්දු කරවන සීල දිනාටම පැවිද්දේ වටිනාකම පෙන්ලා දෙන ගතියක් නිසා ඒක හිතා ගන්න මාළු ඔක්කොට මේක කරන්න පුළුවන් ද කියලා. ඒක ලෝකේ සාමාන්‍ය සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේ වගේ කීක ඇතහැරීමක් තබා අදුම ලංසුවෙන් කම්මසගත ඥානය කියන සම්මාදිට්ඨියවත් ලෝකේ පහළ වෙන්නේ සුළුතරයකට. ඒක සාපේක්ෂතා ධර්මයක්. බොහෝ දෙනා කර්මේශ කර්මඵලයට අදාහ ගන්න නැති ලෝකෙක තමයි කර්මේශ කර්මඵලය අදාහන කෙනාට ඒකේ සාපේක්ෂ වටිනාකමක් තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඔක්කොටම බෑ කර්මේ සහ කර්මඵලය අදාහ ගන්නවත්. ඉතින් ඒ විදිහට අදාහගෙන තව ඉදිරියට යනකොට එන එකක් තමයි ඔය කාමයන්ගෙන් වෙන්වීම කියන එක. ඉතින් ඒක තේරෙන්නේත් නිසි කල්පනාවෙන් තේරෙන්නේ බොහොම සුළුතරයකට. තේරිච්ච කෙනාට ක්‍රියාවත් කරන්න පුළුවන් වෙන්නේ බොහොම සුළුතරයකට. ඒ වගේම යම් කිසි විදියකට මේකේ හාස්‍ය පැත්තක් තියෙනවා පැවිදි වුණාට පස්සෙත් ඒ පැවිදි වෙන්න මුල් වෙච්ච කාමයාගෙන් වෙන්වීම මතක තියෙන්නේ බොහොම සුළු පිටසකට. ඒක අර සමාජ ධර්මයක් වශයෙන් අපි ඉස්සරහින් තියාගත්තට අනිකට පරිත්‍යාන්තරේ පැවිදුණාට පස්සේ පවත්වාගෙන යන්නත් බැරි වෙනවා. ඉතින් ඒකෙන් පේනවා පැවිද්ද අත්‍යවශ්‍යයි සියලු දනාම කළ යුතුයි. ඒකෙන් ඒකාන්ත ඵලයක් තියෙනවා නම් සෑම පැවිද්දෙක්ම සතුටින් ජීවත් වෙන්න ඕනේ. එහෙම කන්නේ නැහැ. ඒ කියන්නේ පැවිදුණාට පස්සේ තව වගකීම් වල 66ක් ඉතුරු වෙනවා. ඒ කටයුතු ටික සාර්ථක වෙන්න පැවිද්ද අවශ්‍ය බව හැබෑව. නමුත් පැවිද්ද වෙච්ච පමණින්ම ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ ඒක නිසා ඒ පැවිදි වෙන්න ඉස්සෙල්ලමත් පැවිදුනට පස්සෙත් පැවිද්ද කරද්දිත් නැවත නැවත නැවත නැවත ඒ ආදීන වාස්වාද සලකා බලමින් ඉදිරියට යෑම තමයි මේ පැවිද්දක් සාර්ථක කරගන්න තියෙන ක්‍රමය. ඉතින් මේක බොහොම ප්‍රසිද්ධයි සාමාන්‍ය ඵල සූත්‍රයේදී සාමාන්‍ය ඵල කියන්නේ කියන්නේ ශ්‍රමණ භාවයේ ditta dhamma ඵල. මේ ජීවිතයේදීම ශ්‍රමණ ඵල කොහොමද ලබා ගන්න පුළුවන් කියලා ඒ අජාසත් රජුරන්ට පරිවිතක්යක් පහළ වුණා. ඊට පස්සේ යා රාජ සභාවයට ගෙන්නලා සීලුම මෙතියමතුරුන්ගේ විමසුවා මේ පැවිද්දෙක් පැවිදි භවෙන් මෙලෝ වශයෙන් ditta dhamma වශයෙන් ලබන සුඛය යා සත්‍යාස්ත්‍රු විමසුවා කිසි කෙනෙකුගෙන් උත්තර ලැබුණේ නැහැ. ඒ සත්‍යාසූර් කී නැත්තොත් ඒ වෙනකොට ගිහි ව්‍යංජන බහා තබල පැත්තකට වෙච්ච ඇත්තෝ. නමුත් ඒ ඇත්තෝ කියන දේවල් වලින් රජ කෙනෙකුට තාත්තමරපු රජ කෙනෙකුට සංවේගය පීලපු රජ කෙනෙකුට කිසිම සාධනීය උත්තරයක් ලැබුණේ නැහැ. සර්වඥාන්සේ විතරයි පෙන්ලා දුන්නේ ඒ පැවිද්දෙන් හම්බෙන ඒ නිර්ාමිෂ සුඛය. ඒ සුඛය ආධ්‍යාත්මිකක් නෙවෙයි ඒක සාමාන්‍ය ආචාර ධර්ම මට්ටෙමුත් ලැබෙනවා. ජන විඥානයේ තුලමුත් ලැබෙනවා. නමුත් ඒකට අනිවාර්යයෙන්ම උදව් වෙන්නේ ඒ ශ්‍රමණ ජීවිතයේ කියාපාලා සැප විඳින්න පුළුවන් අන්ධහැර පාලා සැප විඳින්න පුළුවන් තෙදවත්ව සැප විඳින්න පුළුවන් ගතිය ලැබෙන්නේ චිත්ත විවිකේ ලැබුණු තරමටයි ඒ වගේම උපදි විවිකේ ලැබුණු තරමටයි කෙසේ නමුත් මේ පැවිද්ද පවා පොදුවේ සියලු දිනානම කරන්න බැරි ගතිය ඒක නොවේ හේතුව හේතුවක් නිසා දෝ මේ ගාතාවලට නිදානේ සපේන අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා උම සමාජයට වග වෙන පිරිසක් නෙවෙයි රාතන් වහන්සේලා සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වගේ ඒත්තෝ ඒ සමාජයක ජීවත් වුණාට සම්පූර්ණයෙන්ම තමන්ගේ හුදේ කලාව විතරයි සලකන්නේ බාහිර සාසනයක් ගැන සලකන්නේ නැහැ. නමුත් මේ ગાත කියනකොට පේනවා ඒ ඇත්ත සැලකුවේ නැතුණාට කැමැති කෙනෙකුට ඒ පසේ පුත්‍ර ජානවාසලා දේශනා කලායයි කියන මේ ગાතාවල තියෙන පද ව්‍යංජනවල කිසිම අඩුවක් නැහැ සරුවත්න දේශිත පද ව්‍යංජනත් එක්ක එතන රහතන් වහන්සේ නමක් දේශනා කරපු ආකාරයට ඒක තියෙනවා ගැම්මක් තියෙනවා ඉතින් ඒ නිසා අපි ඒක පසේ පුත්‍ර ජානවාසලාටම ආරූඪ කරනවා කියන එක ඉච්ඡර බරට සලකන්නේ නැතුව පදගත අර්ථ ගන්නු ගත්තොත් පේන්න තියෙනවා පසෝබුද්ධ චරිතයට ගොඩක් ගැළපෙනවා ඇති. නමුත් අපේ සම්මා සම්බුද්ධ චරිතය චරිතයත් ඒ වගේම බොහොම විවේකී ආශ්‍රය කරපු අබිනිෂ්ක්‍මණය කර කරපු මහරතන් වහන්සේගේ චරිතයට කිසිම අඩුවක් නැහැ. මේකේ අටුවාව කියනකොට සඳහන් කරන්නේ ඉස්සර කාලේ හිටපු ඒ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්. ඒ තමන්ගේ උයනට ගිහිල්ලා ඒ උයන් කෙලි කෙලලා එතෙන් තිබුණු විශාල ගහක හෙවනේ ආසනයක් පනවලා ඒකේ හවස්වරුව විවේක සෝයෙන් ගත කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් රාජපුරුෂයත් ඒකට පුරුදු වෙලා. ඉතින් ඒක මේ වස්සාන ඍතුවේ, ගිම්හාන ඍතුවේ ආදි වශයෙන් ඍතු මාරු වෙනකොට මුල් මුල් කාලේ ඒ ගහේ ගොඩක් හෙවණ තිබුණට, කොළමල් තිබුණට අන්තිම වෙනකොට පුරුද්දට ආසනේ පනවලා තියෙන්නේ ගිම්හාන ඍතුවක. එතකොට බලනකොට කෝටු ටික විතරයි තියෙන්නේ. රජුරන්ට එතන විවේකයක් තිබිලා නැහැ. ඉතින් ඒකෙදී රජුරන්ට ඇති වෙච්ච සංවේගය මත තමයි මේක කියලා තියෙන්නේ සංසීනපත්තෝ යථාකෝ විලාරෝ විශාල ගහක සම්පූර්ණ පත්‍ර හැලුණට පස්සේ ඒකේ කෝට් ටික විතරයි ඉතුරුලා තියෙන්නේ ඒකට එතකොට ඔය කියන සැපයක් ඔය කියන හේවණක් කිමනක් ලබා ගන්න බැරි නිසා ඕරෝපීත්වා ගිහි ව්‍යංජනානි මේ ගිහි ගෙදර තියෙන මේ ගිහි ව්‍යංජන කියන අදහස් කරන්නේ ඇඳුම් පැළඳුම් ආභරණ ආදී දේවල් හරලා දාලා ජිත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒ දනුන් තේරුම් ඇති කාලයේම ගිහි බන්ධනයන් හැරදාලා වීරයේ ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ කනි තනි කඟ වේනගේ තනි අඟ වගේ තනිව හැතරෙන්නයි කියන. ඉතින් ඒ නිසා මේක ඔක්කොටම කරන්න බැරි බව පොදුවේ පිළිගත්තට ඇති දෝෂයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ කරන්න බැරි නිසා කාරණා කාරණා දැන කරන එක්කනට වීරෝ කියලා නම සඳහන් කරනවා. ජිත්වාන වීරෝ ගිහි බන්ධනානි වීර පුරුෂයා ඒ ගිහි බන්ධනයන්ගෙන් හැරපිලා මේ ඒකෝචරේ තනිව හැසිරෙනවා කඟ වෙනෙක්ගේ තනි අඟ වගේ. ඉතින් ඒ කෙනා ওই කියන විදියට ගිහි ව්‍යංජන අතහැරලා පැවිද්දන්ගේ සිව්පස්ය අරගෙන කටයුතු කළත් ඒ කෙනා හැසිරෙන්නේ තනිව නෙවෙයි නං ඒ කෙනාගේ හිත ඇවිස්සලා නම් මේ ගාතාවේ කියන අර්ථය සිද්ධ වෙන්නේ ඒ වගේම තවත් පැත්තක් පෙන්ලා දෙන්න පුළුවන් ගිහිව හිටියත් ඒක නා නිතරම මෑත් කරගත්ත හිතෙන් ජීවත් වෙනවා නම් ඒක නා ගිහිව හිටියත් එයාට ඔය පැවිද්දාගේ තියෙන ditta ධම්ම සුඛය ගිහි ව්‍යංජන වල ඉන්ද්‍රජිම කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මූල ධර්ම වශයෙන් බලනකොට මෙතන තියෙන්නේ මේ ගිහි ව්‍යංජන ගිහි බන්ධන කියන පද දෙකට සාපේක්ෂව තියෙන අබිනිෂ්ක්‍මණය. එහෙම නැත්නම් කාම සුඛය අබිනිෂ්ක්‍මණය කරලා නෙක්ඛම සුඛය පිළිබඳව හිත පහල කිරීමයි. අපි කොල්ලෙක් කෙල්ලෙකුට පෙම්බඳිනවට කියන්නේ පිළිබඳ සිත පහල කරගත්තා අයියා. එයාට අරය වෙනුවෙන් පිළිබඳ සිත පහල වුණා කියලා. ඒක තමයි ගිහි බන්ධනවල ගිහි ව්‍යංජන ඇලි ගලී ගත කරන කෙනාට යම් වේලාවක ඒ විවේක සුඛය ඒකචාරී ගතිය හම්බ වුණා නම් නැත්නම් හිතට වටහා ගත්තා නම් ඒකත් එක විදියකට පැවිද්දක් තමයි. ඉතින් ඒ නිසා මට මතකයි මේ ගාතාවල් මම ගීව ඉන්න කාලේ කටපාඩම් කරේ. කටපාඩම් කරන හැම වෙලාවෙදී මේක පුදුමාකාර මිහිරියාවක් එහෙම නැත්නම් පුදුමාකාර අභිමතාර්ථයක් හිතට එනවා. කවදානම් ඒ පැවිද්දට යන්දෝ කියලා. ඒක සම්බන්ධයෙන් ඒ මහජනක රජුරෝ බෝසතාන් වහන්සේ වශයෙන් ඉපදිච්ච වෙලාවේ එතුමා සිව්මාල් කවුලුවට වෙලා ඒ තමන්ගේ මාලිගාවේ ඒ පැවිදි සුවය ගැන කල්පනා කරනට තේනවා සූසට බරණින් සැරසිලා මේව නැත්නම් රාජාභරණින් සැරසිලා තමන් සියලු දසි දස්සන් සහිතව ඉන්නකොට එයා කල්පනා කරන්නේ යදා සත්තදාමේගේ ඕවට්ටෝ අල්ලචීවරං පිණ්ඩාය චරිස්සාමි කිං කදාසු භවිෂති. අපි දැන් රජෙක් විදියට මේ සිව්මහල් සිව්මඳුරු කවුලේ සත්මහල් ප්‍රාසාදේ ගත කරනවා සියලු සැපසහිතව යම් දවසක හද්දා හද්ද වැහි වයින් වෙලාවේ ඇඟට සිවුර බදන් කාලා තෙතබරිව තියෙද්දී බඩතුලේ පාත්‍රය හංගවගෙන අනී මං කවදා පින්න පාතේ වඩින්දෝ කියලා තමයි අර සිව්මැදුරු කවුළුවේ ඉඳගෙන කල්පනා කරන්න. යදා සත්ත දාමේගේ ඕවට්ටෝ අල්ල චීවරං කිංකදාසු භවිෂ්‍යති පින්ඩාය චරිස්සාමි කිංකදාසු භවිෂ්‍යති. ඒ රජුරෝ නිතරම රජසපක පිඳින්නේ මේක අතහැරලා මට කවදානම් ඒ අබිනිෂ්ක්‍මණය ලැබෙයිද විවේකේ ලැබෙයිද කියලා ඒතකොට පුදුමාකාර සතුටක් දැනෙනවා. තමන් මේ රජසප කරනවා කියලා කියන්නේ මල කැඹිරිල්ලක්. හැම වෙලාවෙම මේ කළ යුතු රාජකාරී කරන්න ඕන රජුරෝ හිටියත් නැත්නම් රටවැසියන්ගෙන් අවශ්‍ය කරන මේ ගරු සත්කාර ලැබෙන්නේ නැහැ රාජ්‍ය පැතිරෙන්නේ නැහැ රාජ්‍ය පවතින්නේ නැහැ. ඒ අනුව බලනකොට මේ තෙමිච්ච දිවුරක් අස්සේ පාත්‍රයේ හංගගෙන පින්න පාතේ වඩින්න නැත්තම් ඊට වැඩි ලොකු සැපක් නැහැ කියලා ගාථා වැලක්ම දේශනා කරනවා. ඒකට රජ කෙනෙක් කතා කරනවා. ඒකට මේතනත් ඒ රජුරෝ ඒ කොළහැලිච්ච ගහයට ආසනය පනපු රාජපුරුෂයන්ගේ ආරාධනා පරිදිතෙන් ගිහිල්ලා මේ ගිහි බන්ධන මත රඳා පැවතීම කොළැති ගහ කාලේ ගහ පිළිබඳව අදහස් පහල කරාට කාලෙකදී ගහේ කොළහැලිලා යනවා. ඒක ඉතුරු වෙන්නේ ඒ කිනිති විතරයි, කෝටු විතරයි. එදාට බලාපොරොත්තු වෙන ඔය විවේකයේ හම්බ වෙන්නේ නැහැ, ගිමන ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ගිහි සැප අපිව පාවා දෙනවා. ආවාදීපු දවසේ අපිට එල්ලෙන්න වැලක් නැතුව යනවා කියන ඒ ඇතිවෙච්ච සංකල්පයේ මතින්ම ඒ රජ්ජුරෝ ඒ ගිහි සැපයන්ගේ යත්තා වූ ඒ ආදීනව සලකලා කාමයාගේ ආදීනව සලකලා එතනම ඉඳගෙන භාවනා වඩලා පසේ බුද්ධත්වයටපත් වෙනවා ඊට පස්සේ රාජපුරුෂය ඇවිල්ලා දේවයන්ාංශ මෙතන අවවසරද කියලා අහන්න මම තවදුරටත් රජෙක් නෙවෙයි කියලා සියලු රාජ්‍ය සපත ඇරලා පතේ බුද්ධත්වයේ නමින් සම්පූර්ණ පැවිදි ජීවිතයක් නැත්නම් බුද්ධ ජීවිතයක් ගත කරා කියන එකයි තියෙන්නේ. ඒ නිසා මෙතන විස්තර වශයෙන් එහෙම ගිහි ගියත හැර යමක් අභිනිෂ්ක්‍මණයක් ගැන කතා කළත් මෙතන පළවෙනි වශයෙන්ම තියෙන්නේ ගිහි බන්ධන නැත්නම් කාම බන්ධන තහ ඒන් අභිනිෂ්ක්‍මණය වීම කියන කාරණාවයි ඉතින් ඒක අවස්ථා තුනකින් සිද්ධ වෙනවා. එකක් තමයි මේ කාම සැපය කාම ආශාව නිසා සීමාව ඉක්මවල ගිහිල්ලා වීතික්‍රමණය වෙලා උල්ලංඝනය කරලා කෙනෙක් බොහොම ලේසියට තව සතෙක් මරණ මට්ටමකටපත් වෙන්න පුළුවන්. කෙනෙක් බොහොම ලේසියට තව කෙනෙකුගේ වස්තුව හොරකම් කරන මට්ටමකටපත් වෙන්න පුළුවන්. කෙනෙක් බොහොම ලේසියට තව කෙනෙකුට අයිති කාම වස්තුවක් අවිචාරවත් විදියට එහෙම නැත්නම් මිත්‍යාචාර විදියට හැසිරෙන්න පුළුවන්. ඒ මොකද ඒ කාමයාගේ ස්වභාවය තමයි සීමාව පන්නන තැන තේරෙන්නේ නැති කම. ඒක තමයි ඔලොමලකම කියලා කියන්නේ. ඒක තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. බොහෝ දේවල් හොයන හොයන හොයන යනවා. Tamange ආරක්ෂක භූමිය මෙතනින් එහාට නෑ. මට මේ ටික විතරයි මගේ මේ වෙයි කිය කියලා තේරුම නැතුව යනවා. තේරුම නැතුව ගිහිලා ඔන්න වෙන සත්තු මරණ තැනකට වෙන අයිති වස්තුවක් තව සතු කරගන්න මට්ටමට අනුන්ගේ කාම වස්තුවක් මිත්‍යාචාර කර මට්ටමට යනවා. බොරුව කේලම හිස්වචන පරිසවචන මට්ටමට ගියාම ඒක ගිහි බන්ධනයක් නෙවෙයි හිර බන්ධනයක් වෙන්න පුළුවන්. හිර ගේ ළඟින්නත් පුළුවන්. කිසිම සීමාවක් නැත්තේ නෑ. එදාට ඒ අපි ගිහි සැප විඳපු අයම තමයි අපි වලලා හිරේ දාන්නේ. ඒගොල්ලන්ට තමයි ඒක පෙන්වන්න බැහැ. රජ කෙනෙක් මේ බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, මහරතන් වහන්සේ කෙනෙක් කවදාවත් අවකාරකත් හිරේ දාන්නේ. ඒක අපරාධයක් බව දාන්නවා. නමුත් කාමභෝගීන්මයි හිරේ දාන්නේ. ඒක තමයි පළවෙනි බන්ධනය. ඊට පස්සේ ඒක අතහැරීමට නම් මේ ගිහි සැපත් එක්ක ඉඳලා කාදාකත් එක්ක අතාරින්න බෑ. ඒ නිසා තමයි තීරණයක් ගන්න ඕනේ. ඒ ගිහි සැපෙන් වෙන්ව වාසයක් එදා ඉඳලා අද දක්වාම තිබුණා. ඒ ගින් වෙන්ව වාසය සංස්ථාගත සමාජයේ හිතන්නේ සමාජයට කරන අභියෝගයක් කියලා. ඒක තමයි එදා එදා පැවිද්ද කියන්නේ. ඒක තමයි එදා පරිබ්‍රාජක කියලා කියන්නේ. එහෙම නැත්නම් එක එක නම් වලින් හඳුලා දුන්නා සංന്യാසි එහෙම නැත්නම් ජටා බඳුළු බමඩලු බඳපගත්ත ජාඨිලයෝ මේ සේරම පැවතිච්ච සමාජ ක්‍රමයට විරුද්ධව ගියත් ඒ නිසා හැම බ්‍රහ්මුණෝ සමාජ සංස්ථාව නඩත්තු කරපු බමුණෝ සෑම පැවිද්දෙක්ම අඩු කුලයේ වුන් විදියට අතපල්ලේ වැටිච්ච වුන් විදියට සමාජයට විරුද්ධකම් කරන ත්‍රස්තවාදී විදිහ තමයි නම් කරලා තිබුණේ. ඒක නිසා ඒ සර්වජන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලාමත් හතර පෙර නිමිති දකින්නකොට පැවිද්දෙක් දැක්කා. ඒ පැවිද්දා කියලා කියන්නේ සාසන පැවිදිච්ච කෙනෙක් නෙවෙයි. ඒ වකට පැවතිච්ච සමාජ ක්‍රමයට විරුද්ධෝ ගිය කෙනෙක්. එතකොට මේ සම්පූර්ණ රජ වෙන්න තියෙන සමාජයේ විසින් උසස්ම සැලසීලි ලබන්න නම් කරලා හිටු මේ යුවරජතුමාට තේරුණා මෙතන තමයි ගැලවුම තියෙන්නේ කියලා. මේ જાතියට ජරාවට ව්‍යාධියට මරණයට නැත්නම් ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා පැවිද්ද තමයි සමාජගත උත්තරය කියලා තේරෙනවා. හැබැයි ඒක මේ ආර්ය ශාසනයක පැවිද්දක් නෙවෙයි. ඉතින් මේ පැවිදි වෙච්ච කට්ටිය බමුණු ආගම කියලා මේක බමුණන්ගේ වේදේ දන්න කට්ටිය කියලා පස්සේ පචයක් ගැහුවා. ඇත්තටම පැවිද්ද බමුණන්ට විරුද්ධ වෙච්ච කට්ටිය. ඒ නිසා බ්‍රාහ්මණ ආගම බමුණන් විසින් අරගෙන ආපු දේවල් පැවිද්දන් හා සම්බන්ධ කිරීමේ පටලවිල්ලෙන් පස්සේ තමයි Hindu ආගම ඇති වුනේ. Hindu ආගම බුදුහාමරණ පස්සේ වෙච්ච එකක්. නාමකරණයේ වෙනසක්. එතකොට මේ පැවිද්දන් ළඟ තිබුණේ සමාජ සංස්ථාට විරුද්ධ වචන. සමාජ සංස්ථාව උසුළු විසුල්ලක් කරන වචන. අද බමුණෝ අද Hindu කට්ටිය කියනවා අපි ළඟ තිබුණා කියලා සියලු මානවයාගේ දැනුම ත්‍රිවේදේ වාසේ ඇත්තටම මේගොල්ලන්ට විරුද්ධව කියපු වචන ටික තමයි ත්‍රිවේදී තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ පැවිද්ද සංස්ථාගත කළේ. පැවිද්ද නම්බුකාර දෙයක් පාටපත් කළේ ඊට ඉස්සෙල්ලා පැවිද්දයි කියලා කියන්නේ අතපැල්ල වැඩිච්ච එක. හරක් හොරා. පොලිසියෙන් අල්ලන එක. හැංගෙන්න තැනක් නැතිනොට පැවිද්ද කරමයි තිබුණේ. සරුවත් යන මේක ඉතාමත්ව නම්බුකාර සක්විත රජකමටත් වැඩි තැනකටපත් කරා. ඒකෙදි ඇත්තටම මහාවීරත් නිගණ්ඨනාත පුත්තත් බුදුජානනාංශෙත් සෑහෙන සේවාවක් කරා මේ අතපල්ලේ වැටුණා කියලා හිතාන හිටපු සමාජ සංස්ථාට විරුද්ධව නැගී හිටපු ඇත්තන්ට පදනම සකස් කළ දීලා රජ්ජුරුවන්ගෙන් වැඳුම් ලබන තරමට බුදුජානනාංශයකපත් කරා. ඒකට හේතුව බුදුරජාණන් ශිෂ්‍යශ්‍රීය කොළියෙන් පැවිදි උනේ බමුණු ආගමට ආවඩන්න ගියේ නෑ. පැවිදි වෙලා පැවිදි ධර්ම පෙන්ලා දුන්නා. චිත්ත විවේකයෙන් පෙන්ලා දුන්නා උපදි විවිකේ පෙන්ලා දීලා පැවිද්ද ඊතර එතන හිඟා කකා මන්ත්‍ර ජප කර කර මිනිසුන්ට ආශිර්වාද කරන වැඩක් නෙවෙයි තමන්ගේ සුභ සිද්ධිය බලන තැනක් බවට පැවිදි ජීවිතේ ව්‍යාකරණයක් හදලා දීලා පැවිදි ජීවිතේට චර්යා පද්ධතියක් හදලා දීලා ගිහියන් අතර පැවිද්දන්ට පැවිදි යුතු සම්බන්ධතාවය පෙන්ලා දීලා ගිහියන්ගේ නිසි ගෞරවය පැවිද්දන්ට අරන් දීලා ඒක සංස්ථාගත කළේ ਸਰවචනදී ඊට පස්සේ තමයි ඔය බ්‍රාහ්මණ ආගම පිරිසිදු වෙලා Hindu ආගමක් වශයෙන් දියුණු වෙලා අන්තිමට Hindu ආගම ආය බුද්ධ ආගම ඇතුළට උරාගත්තා. දැන් ඉන්දියාවේ මොනම බුද්ධ ආගමක්වත් නැහැ. මොනම පැවිද්දක්වත් ඒ තරමටම මේ සමාජය මේ විශාල සතා ඒ තමන්ට විරුද්ධව යන පැවිද්දව එක්කෝ සිප වැරදගෙන බිම දානවා එහෙම නැත්නම් ගහලා බල බිම දානවා. ගහලා බල බිම දානවා. ඒ නිසා පැවිද්දට තියෙන්නේ උන්නෝයි දෙක මැද තමත් තමුණු ඉපදෙන්නේ. ගිහියෙක් විදියටනේ. ඒකල්ලානේ පැවිදි වෙන්නේ. පැවිදි වුණාට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ සමාජය කියන එක කොහොමඩක්වත් පැවිද්දට කැමති එකක් නෙවෙයි. පැවිද්දට කැමති එක සමාජයේ ඉන්නෙත් නැහැ. සමාජයේ ඉන්නේ පැවිදි වෙන්න කො බැරි ඉරියාකාරයෙක් එහෙම නැත්තම් ඒක කරගන්න දන්නේ නැති කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ගෙන් මේ හේපාවහයට හොදි බෙදිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය දෙල්ලන් අතේ පැවිද්දක් කරගෙන යනවායි කියන්නේ මේ වගේ ગાථා වලින් අපි තේරුම් ගන්න ඕනේ ඕරෝපයීත්වා ගිහි ව්‍යංජනානි කියලා කියන්නේ මේ ගිහි ඇඳුම් පැළඳුම් ආභරණ ගලවලා දාලා මේ ජිත්වාන පීරෝ ගිහි බන්ධනානි ගිහි බන්ධනයෙන් වෙන් වෙලා යම් කිසි කෙනෙක් ආවට පස්සේ තවදුරටත් ওই ගිහියන් පිළිබඳ විශ්වාසය තියාගෙන නැත්තම් ගිහියෝ ඉස්සරහින් තියාන කටයුතු කරන්න පටන් අරගත්තොත් එහෙමනම් ඒතකොට චිත්ත වීකක් ලැබෙන්නේ අනිවාර්යයෙන්ම නේ අන්නේ චිත්ත වීකේ ලබා ගන්න ගිහියන් එක්කත් කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා උභවඥාඤ්ඤ නිසිතා අගාරා සරගාරාච උභවඥාඤ්ඤ නිසිතා සාරාදයන්ති සද්දම්මං යෝගක්ඛේමං අනුත්තර පැවිද්දන් සහ උපවිද්දන් අතර එකිනෙකා පිහිටීමෙන් එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් පිහිටීමෙන් මේ ශාසනය කරා. ඉතින් ඒ නිසා මේ පැවිදි වෙච්ච එකනට ගියෝ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න ගියෝ කියලා දෙන්න ඕනේ නැහැ. පැවිදි වෙන ඉස්සලා තමන් හිටු වෙලේ තමන් දන්න නිසා. ඒ වගේම තමයි පැවිදුණාට පස්සේ ඒ චිත්ත විවේකයට වැඩ කළේ නැත්නම් අනිවාර්යයෙන්ම පැවිද්දා ජාතික මට්ටමේ විහිළුකාරයෙක් වඩපත් වෙනවා. ඒ මනුස්සයා නිකන් ලෙල්ලටත් නැති කටුවරත් නැති දෙලොක් අතර හිර වෙන කෙනෙක් වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අමාරුවෙන් ලබාගත් ආ වූ පැවිද්දක් ඒක පන්නරයක් තියාගන්න නම් අරසා කරගන්න නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ගිහි බන්ධන කියන මේ කාම බන්ධනයන්ගෙන් ගැලවීම සඳහා තියෙන අබිනිෂ්ක්‍මණය එහෙම නැත්නම් ගීගේ නික්මීම බාහිරේ සිවුර ඇඳ ගැනීමෙන් ඉස බෑමෙන් පමණක් වෙන එකක් නෙවෙයි ඇතුළත තියෙන මේ කාමය අතහැරලා කාම සංඥාව අතහැරලා රූපයකට හිත බැඳීම කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මේකට කියනවා රූප කර්මස්ථානයක් ඊටාම සමීපව ඇසුරු කරනවායි කියලා කියන්නේ කාමයේ අතහැරීම භෞතික සිදු කරන අතර ඒ අතරමැදි මතුවෙන කාම සංඥාවල් වලට ලෑස්ති වෙලා මේ පැවිදි සන්නාහය බැඳ ගන්නවා. බැඳගෙන භෞතික වශයෙන් තමයි කාමයන්ගෙන් කායික වශයෙන් අයින් වෙනවා. අයින් වුණාට වස්තු කාමෙන් අයින් වුණාට ක්ලේශ කාමයේ Tamanට එළවෙලව පාර දෙනවා. එහෙම නැත්නම් ගී විසාලු හෝ වේවා කුඩා වූ හෝ වේවා නෑ පිළිවෙලක් අතහැරියාට කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භවගෝ භවභෝග පිළිකර අතහැරියාට ඒවා පිළිබඳව මතක ඒවා පිළිබඳව තියෙන බැඳීම් මානසික බැඳීම් අපි කොයි ලෝකෙ ගියත් පිටිපස්සේ ලව. ඒ නිසා මේ ඥාතීන් සහ වස්තු කුලයා කෙරේ ගණයා කෙරේ යති බැඳීම සහ වස්තු කෙරේ යති සම්බන්ධතාවය ඒව අතහැරීමෙන් අබිනිෂ්ක්‍මණය කරන්න පුළුවන්. අබිනිෂ්ක්‍රමණය කරපු එක්කනට චිත්ත විවේකයට කටයුතු කළොත් පමණක් අපි කිව්වොත් පැත්තකට වෙලා අනර්ණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඒ ලබාගත් කායික චිත්ත විවේක බාරපත් කරන ගිය ගමන් එයාට අර අත්හැරපු දේවල් වල පිටබඳ මතක සටහන ඒ වගේ ඇලී ගලී වාසය කරනවට වඩා සැරින් එන්න පටන් අර ගන්නවා හරියට තුවාලෙක් වනමුකේ පෑදුවාට පස්සේ වැඩියෙන් රිදෙනවා වගේ. ඉතින් ඒක නිසා ගිහිගෙට ආධිනව දැකලා ගිහිගෙන් වෙන් වුණාට නෙක්ඛම්මයක් පැවිද්දක් ගත්තට පැවිදි වුණාට පස්සේ විශාල දුක් අතක් තියෙනවා. ඒක එන්නේ කාමයාගේ නැත්නම් වස්තු කාමයා නිසා නෙවෙයි, ක්ලේශ කාමයා නිසායි. ඒ නැත්නම් ඒකට කියනවා කාම සංඥා කියලා. මෙන්න මේ කාම සංඥා ටික තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. මේ කාම සංඥාවල් GestureDetector ඉන්නකොට එනවට වැඩිය බණක් භාවනාවක් කරන්නට යනකොට ඒ කියන්නේ කාය විවිකෙන් පස්සේ චිත්ත විවිකට යනකොට ප්‍රධාන වශයෙන් කැපිපෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේකෙන් තමයි අර කරපු අබිනිෂ්ක්‍මණය පන්නරයක් තියාගන්න. කරපු අබිනිෂ්ක්‍මණය අරසා කරගන්න. ඒ නිසා යම් කෙනෙකුට චිත්ත විවිකේ නැත්තම් එයා රූකඩයක් වශයෙන් පැවිද්දෙක් වශයෙන් ජීවත් වෙනවා. ඒකත් හරි දඬු කඳක්. ඒකත් හරි සිපිරිගයක්. එතකොට ඒ ලෝකෙත් නැහැ මේ ලෝකෙත් නැහැ. ඒ නිසා මේ පණිතරාමේ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට මූල කර්මස්ථානයේ හිත තියාගෙන ඉන්න බැරි නම් මෙනෙහි කරන්න බැරි නම් ඒ මිනිස්සයා ඒ පර්යාංකයේදී ලෝක දෙකක් මැද හිර වෙනවා. තිබිච්ච කාම සම්පත්තියක් නැහැ. හම්බ කරන්නෙත් නැහැ. ඊට පස්සේ හිතේ විවේකෙකුත් නැහැ. ඉතින් ඒක නිසා ඒ මිනිස්සයාට ගොඩක් අනුකම්පා කරන්න කියනවා. භාවනා කරන්න උත්සාහ කරන භාවනා හරියන්නේ ඒ මිනිස්සයාට අවශ්‍ය දේවල් තමයි ඔය කමඨාන් සුද්ධ කිරලි, ආප්තෝපදේ සකස් කිරලි, අත්තල් බැඳිලි ඔක්කොම කරන්නේ ගීගී අතහැරියා. නමුත් චිත්ත විවේකයක් ලැබෙන්නේ ඒක නාට අනුකම්පා කරන්නේ කාම භෝගියා නෙවෙයි ගීගී අතහැරපේ කරා. නමුත් අද ඒ පැවිද්දට ගිහිල්ලා පැවිද්ද පිළිබඳව උකටලි වෙච්ච කෙනාට සියදි විනාශා ගන්න ඇත කරන්න දෙයක් නැහැ. ඒ තරමටම දුක්ඛිත තත්ත්ව කරපත් වෙනවා. මොකද මේ පැවිද්දන් අතරවත් එහෙම නැත්නම් අපි චිත්ත විවේක ලබාගත් අයතවත් යැත්තන් කෙරේ අනුකම්පාව අඩු වෙලා තියෙනවා. ඒ නිසා ශාසනයේ තියෙන්නේ ඒ කීකිය තේරියා මොනවාරි ක්‍රමයකට ගිහිගිය තේරියා. නමුත් ඊට පස්සේ චිත්තවේගය පිළිබඳ කටයුතු කරනවා හරි ගිහලා නැත්තම් එයා පිළිබඳව පූර්ණ ආරක්ෂාවක් පැවිද්දන් අතර තියෙන්න ඕන නිසා පැවිද්දන් අතර සමගියක් බුදුන්සේ බොහෝම ලොකුවට සලකනවා. සමග්ගාණන් තපෝසුකෝ හැම කෙනාම තේරුම් අරගන්න ඕනේ මේ භාවනාවට ආවහල්ලා භාවනා හරියේ නැති කෙනා භාවනා හරියන කෙනාටත් වැඩිය ගිහියටත් වැඩිය හිත ලෝක දෙකක්ම දෙහිර වෙනවා. එයාට අවශ්‍ය වාතාවරණය සකස් කරලා දීලා කවදා හෝ එයාට පුළුවන් වුණොත් මේ ගිහි බන්ධන අතහරින්න සියුම් මට්ටමේ එහෙම නැත්නම් අපි ගොත් කාම සංඥාවකින් අයින් වෙන්න ඒකට කියන්නේ කාම ඡන්දය කියලා. ඒක ඇත්තටම මනුස්ස ලෝකේ කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක්. මේ ලෝකේ ජීවත් වෙන ගමන් කාම ඡන්දේ පිටු දකින්න පුළුවන් වෙයි. తాවකාලිකව පිටු දකින්න පුළුවන් වෙයි කියන එක හිතා ගන්න බැරි විදිහටයි මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. හැම දෙෙම තියෙන්නේ කාමයට. අපි කරන්නේ උදේ ඉඳලා හැන්දා වෙනකන් කාමයේ වඩන එක. ඒක නිසා අනික් ගමන අපි ඒකට විරුද්ධව කටයුතු කරන්න ගියාම කාමයේ විවිධාකාර වංචනික ක්‍රම වලින්, විවිධාකාර ෂට ක්‍රම වලින්, විවිධාකාර මායාවී ක්‍රම වලින් නැවත පෙනී හිටිනවා. මාරය අයින් වුණාට පස්සේ එයාගේ දూరు තුන්දෙනා ඇවිල්ලා තණ්හා රති රඟා මායා කරනවා වගේ. ඉතින් එතකොට මායя පෙරද්දුවත් මේක පරද්දනවා කියන එක ලේසි නෑ. මේ තණ්හාරති රගා පරද්දනවා කියන එක ලේසි නෑ. ඒ නිසා යෝගාවචරය හිතුවොත් තණ්හාරති රගා දකින්න හම්බුණා නොමිලේ මට වෙන කෙනෙකුට මට සල්ලි ගෙවන්න ඕනේ කියලා. ඒ වගේ කල්පනාවක් ආවොත් ඒ කියන්නේ අබිනිෂ්ක්‍මණයක් කරන දන්නේ නැති කෙනෙක් එයා මේ ගිහි සැප අතහැරලා ඇවිල්ලා වෙන මොකද්දෝ සැපක් අල්ලලා වනසටපත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ චිත්ත විවේකේ ලබා ගැනීම සඳහා කටයුතු කරනකොට ඒ කාම ඡන්දය කියන නීවරණ පළවෙනි නීවරණ නැති කිරීමට තියෙන්නේ නික්කම්ම සංකල්ප. නික්මීමේ සංකල්ප කාම සංකල්ප මිච්ඡා සංකල්පයක්. ඒකට සම්මා සංකල්පයක් කරතියි නික්මීමේ සංකල්ප. ඉතින් ඒ පුද්ගලයාට ගිහිගෙයින් නික්මීම මේ තාක්කල් කරපු එක පෙරවුරුවක්. ගීගෙන් අතහැරලා නික්මුණා. එතකොට තේරෙනවා නික්මුණාට මොකද ගීගේ පිටිපස්සේ එළවෙලා පහර දෙනවා. ඒ මොකද මෙතෙක් කල ගීගේ කිසිම දෙයක්වත් ඉබේ හම්බෙච්ච දේවල් නෙවෙයි තටමලා, කඹුරලා, මහන්සිලා හම්බ කරපු දේ. ඒ හම්බ කරපු දේවල් පිළිබඳ අපිට එකට එකට එකට එකට වෙන වෙනම බැඳීම් තියනවා, සීනහස තියෙනවා. ඒක භෞතික වශයෙන් බුල්ඩෝසරක් දාලා තල්ලු කරත් අයින් කරත් අපෝ ඒක එන්න පටන් ගත්තට පස්සේ Tamanට කළ හොඳ පස්සෙන් එළවලෝ කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක මොනම තාලකින්වත් තාමේ ගිහි සැප ලබා ගත්තේ නැති කෙනෙකුට කියලා විස්තර කරන්න බෑ. ඊමන්සයිත නෙමෙයි අපි ලබා ගන්න උත්සාහ කරනවා මේ ඔයා නැති කරන්න උත්සාහ කරන්න හදනවා කියන. ඒ වගේම කාම ලෝකේ අතහැලා පැවිද්ද සම්පූර්ණ කරපෙන්නාටත් කිය හිතන්න බෑ. මේ මනුස්සයා ගිහි ගත හැල්ලාවිල්ලා තාමත් ඒකමයි කල්පනා කර කර ඇඳේ බුදියන්නේ කියලා. ඉන්නේ එතන තමයි යෝගාචරය ඉන්නේ. අන්න ඒ නිසා මේ නෙක්ඛම්ම සංකල්පය Eh, එහෙම නැත්නම් මේ කාමච්ඡන්දේ ඉක්මොල නික්කම්ම සංකල්පයට යන්න බැරිකම කියලා කියන්නේ අදි කුසලය නොදැනීම කියලා අපේ පොතවල සඳහන් කරලා තියෙනවා. අදි කුසලය දන්නේ. එයා තාම කල්පනා කරනවා සාමාන්‍ය කුසල් කර කර පැවිදිකම රැකගන්න. එයා දන්නේ නැහැ පැවිද්ද තියෙන ගීකේ අතහැරීමේ තියෙන ශ්‍රේෂ්ඨ දේ මේකයි අදි කුසලයේ මේකයි කියලා දන්නේ. ඒ නිසා අද පැවිද්ද කරන පින්කම් දිහා බලනකොට පේනවා ඒව නිකන් එළුවන්ගේ යුද්ධයක් වගේ. ගෑණී මිනිහාගේ බත් තලිය දෙනකන් තියෙන රණ්ඩුව වගේ කරගන්න දෙයක් නැතිකම නිසා පැවිදි වුණා මේ අර ලෝකේ රවට්ටන්න කරන වැඩක් වගේ ලාමක කුසල් කර කර ගත කරනවා. ඒ ලාමක කුසල් ගත නොකර පැවිද්ද කරන්න පුළුවන් කියන එක නෙවෙයි මම මේ කියන්නේ ඒක අවශ්‍යයි. අරවට වැඩිය පව් කරනට පින් කර කර ඉන්න එක හොඳයි. නමුත් එහෙමද කළ යුතු අධි කුසලයක් කියලා එකක් තියෙනවා. ඒක තමයි චිත්ත විවේකේ. අන්නේ චිත්ත විවේකේ පැත්තක තියලා ඒ වෙනුවට මේ ලාමක වැඩ කරනවට බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙන්නේ මේ මිනිස්සයා පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා ලැබිච්ච විවේකය ලැබිච්ච හුදකලාව ලැබිච්ච ඒකචාරී ජීවිතය මේ විදිහට භාවනාරාමතාවයකට භාවනාරතියකට පහානාරාමතාවයකට පහාන රතියකට යන්නේ නැත්තේ එයා දන්නේ නැහැ ඇඳුම කෙරේ පිහිටන හැටි. එයා දන්නේ නැහැ ආහාර ටිකේ පිහිටන හැටි. එයා දන්නේ නැහැ ඉන්න සීනාසනෙට පිහිටන හැටි. යම් කිසි කෙනෙක් සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නේවත්තනුක්කන්තේ චිනෝ පරම් වම්බේති කියන විදිහට ලදයම් සිවුරකින් සතුටු වෙලා ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරලා අනේ මට ලදයම් සිවුරකේ සතුටු වීමේ ගුණය තියෙනවා කියලා තව කෙනෙක් පහත් නොකල වැඩ නොකර තම උසස් නොකර කටයුතු නොකරන කෙනාට පමණ භාවනා කරන්න විවේකයක් තියෙනවා. භාවනා විවේකය සලසෙනවා. එයාට මේ ලැබිච්ච සිවුර ගැනත් තාම සන්තෝෂ මදි නම් මේක දික් කරන්න ඕනේ, පළල් කරන්න ඕනේ, උස් කරන්න ඕනේ, වර්ණේ හදන්න ඕනේ කියලා මේ ලදයම් සිවුර පිළිබඳව ඊතරීතර චීවර සන්තුට්ඨිය කියන ලදයම් සිවුරකින් සතුටීම දන්නේ නැති කෙනා කොයි තැන මොන දේ කරත් අර ලැබිච්ච සිවුරෙන් කෙලස් වගුරුවන. ඒ වගේම ඊතරීතර පින්නපාත සන්තුට්ටි ආචවන්නවාදී. ලදයන් පින්නපාතයක් පාත්‍රණ ගියාට පස්සේ ලැබෙන මොන මල දානයක් හරි කාලා. ඒක ගැන කතා නොකර ලද දේ සතුට වෙන්න දන්නේ නැත්නම් ඒ මනුස්සයාට හිතේ විවේකයක් එන්නේ නැහැ වන භවනා කරලා පැත්ත කරන්න. ඇත්තටම මේ විදිහට අර අකමැත්තෙන් වළඳන ආහාරයත් මනසේ දිරවන්නෙත් නැහැ, උදට හපන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා කෙලස් වගුරුවන. ඒකම ලදයම් සේනාසනයක්. ඊතරීතර සේනාසන සන්තුට්ඨිය ආචවන්නවාදී. ඊතරීතර ජීව සේනාසන සන්තුට්ඨියාච ජීව සේනාසන සන්තුට්ඨියාච වන්න. ලදයම් සේනාසනයක් තියෙනවනම් ඒකෙන් සතුට වෙන්න ඕනේ. සතුටලගේ ಗುಣ ගායනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ಗುಣ කියන්න ඕනේ. මේකයි හොඳම දේ පැවිද්දට. ඊට පස්සේ ඒ මට තියෙනවා මේ ලදයම් සිවුරකින් සීනාසනික සතුට වෙන ගතිය මගේ අනෙක් සහෝදරයට නැහැ කියලා පැවිදි සාසනයට දොස් කියන්න යන්නත් එපා. ඒකෙන් මම උසස් එයා පහත් කියලා පෙන්වන්නත් එපා. අන්න ඒකේ සෝහි තත්ත දක්කෝ වඩලසෝ සම්පජානෝ පතිස්සතෝ අන්න ඒ කටයුත්තේ දක්ෂ නැත්තම් චීවර පින්නපාත සේනාසන කියන මේ තුනේ මිකිලස් වගුරු ඕන හැටි නොවැගිරවීමේ දක්ෂකම නැත්තම් මනස කාදාකත් භාවනා රාමයක් ඇති වෙන්නේ නැහැ. භාවනා රතියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාරාමයේ තැතිවීම භාවනාරතිය නැතිවීමද කියන්නේ අදි කුසලයට කම්මැලි වීම. මේකට අපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ අර්ථිය කියලා. භාවනා රාමතාවේ නැතුව වෙනුවට භාවනාවට අර්ථිය පහළ වෙනවා. වහාණයට අර්ථිය පහළ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිවුරු පිළිවෙත කතා කර කර ඉන්නවා. පින්දපාත ගැන කතා කර කර ඉන්නවා. සීනාසනය ගැන කතා කර ඉන්නවා. ඉතින් ඉවත් කියන ඉතින් ගියන්ට නෑනේ අපිට විතරනේ තියෙන්නේ. අපි ඒක ගැන ආඩම්බර වෙනවයි කියලා. නමුත් ඒකේ අධික ලෙස යෙදී සැදී පැහැදී කටයුතු කළොත් ඊට භාවනා රාමතාවයක් භාවනා රතියක් පහන රාමතාවයක් පහන රතියක් නෑ. ඒකට අර්ථිය නැමැති මායя මාර සේනාව මෙයාව යට කරනවා. දසමාර සේනාවෙන් පළවෙනියෙන් ඉන්නේ කාමාතේ පඨමා තේනා. කාමේ තමයි පළවෙනි. ဒုတိ ය අර්ථි. මාර සේනාවේ පළවෙනි එක නම් කාමේ කවුරුද දන්නවා සංසාරේ බැඳලා තියෙන කාමේ නිසා. දෙවෙනි එක අරතිය. අරතිය කියලා කියන්නේ අධි කුසලයේ තියේදී ලාමක කුසලයේ බොහොම කෑ ගහලා කෑකො සංගාලා රට්ටුත් කලබගෙන ලාමක කුසලයේ කර කර ඉන්න එකනට කවදාකවත් ඔය චීවර පින්න පාත සීනාසන කියන එකේ සතුටක් ගන්න බෑ ගත්තොත් එයාට ව්‍යවෘත වෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒව ගැන කල්පනා කරගෙන ඉන්නකොට එයාට ඇඟට නොදැනි භාවනා රාමතාවේ භාවනා පහන රාමතාවේ නැති වෙනවා. දැන් විවේකේ නැති වෙනවා, චිත්ත විවේකේ නැති වෙනවා. ඒ සංකල්පයටම කියන්නේ කාමච්ඡන්දේ. ඒකට ප්‍රතිපක්ෂ සංකල්පය තමයි නික්කම්ම සංකල්පේ ලදයම් චූරකින් සතුටු යාම. ලදයම් පින්නපාතකින් සතුටු යාම. ලදයම් සේනාසනයක් තියෙන සතුටු යාම. ඒ සතුටු වෙලා ඒ සතුටු වීම පිළිබඳ ಗುಣ ಗುಣ කියලා මම සතුට වෙනවා අර සතුට වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්නෙත් නැතුව අනුපහත් කරගන්නෙත් නැතුව Taman උසස් කරගන්නෙත් නැතුව නොලදයම් සිවුරක් සේනාසනයක් පිණ්ඩපාතයක් වෙනුවෙන් අනේසරං අපපති රූපං ආපජ්ජි ශ්‍රමණ ප්‍රතිරූප නොවන දේවලටපත් වෙන්න එපා අනය ව්‍යසන වලට මේ මේ ගවේෂණ වලට යන්න එපා මේක හොයා යන්න එපා ආහන්නේම කටයුතු කරනවා නම් එයාට ඒ නිසා ඒ චීවර පිණ්ඩපාත සේනාසන વિશે නිතරම නික්කම් සංකල්පය පහල කරන්න ලද මේ දේ තියෙන්නේ පිළිවා ගන්න විතරයි පින්නපාත තියෙන්නේ බඩ දැවිලි නැති කරන්න විතරයි. මේ සේනාසනේ තියෙන්නේ අවශ්‍ය පීඩා නැති කරන්න විතරයි. ඒ නිසා ඔය මදයි. ඒ නිසා සාරිපුත්තු සාංශය සඳහන් කළා තියෙනවා. උඹට බත් කනකොට පිටු හතරක් පහක් ඉද තියෙද්දි බඩේ ඉඳ තියෙද්දි වතුර බෙන්න පුරුදු යක්. එහෙම නැත්නම් අපිට කවදාකවත් ඔය පින්නපාතෙන් සරසෙන්න ලැබෙන්නේ නැහැ. චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම්පීවේ. බඩ පිරණකම් බත් කන්න යන්න එපා. එතකොට මුළු කුසිතකම් පහළ වෙනවා. කාබිරි ඇටෝම් ගෙදර ගියාගේ කාලා බුදියන්ට හිට වෙන්නේ. ඒ නිසා ඒක දැනගනි. විඳ ගන්නකොට දනිද්දක තෙවෙන්නේ තරමේ තැනක් තියෙනවා නම් ඕකට භාවනා කරපන් ඕව ආදාදායිලා කරන්න බෑ. ඒ වගේම මේ සිවුර මේ අවැසි නැති කරන්නයි මේක තියෙන්නේ. මැසි මදුරුවන් නැති කරන්නයි තියෙන්නේ. ඒ වෙනතම මිනිසුන්ගේ කාමයේ දනවන්නවක්වත් මැචින් කලර්ස් හොයන්නවත් නෙවෙයි. ආනෝ විදිහට මේ කටයුතු දන්නේ නැත්නම් එයා චිත්ත විවේකයට ලෑස්ති නැති බව. එයා චිත්ත වේගයට ප්‍රායෝගික ඥාන ලැබල නැති බව. එහෙම නැත්නම් දින ඥාන වලට පිළිගන්න කැමති නැති බව. එයාට විතරක් නෙවෙයි සමාජයේ යත් එක ජීවත් වෙන අනිකරත් පේන. ඉතින් පැවිද්දන්ගේ අපි ළඟ අතියක් තියෙන හැම දැකපම පොඩ්ඩක් අට්ටු කරලා කියනවා. අපි ඔක්කොම මේ බර මේ වැඩි දේවල් අතහැරලා දාලා ඇවිල්ලා තියෙන්නේ උඩු පුංචි දේවල් වලට උවිත වැඩි දඟලන්න යන්න එපයි කියලා ඒ ජාතක කතාවලත් පෙන්වනවා රජවරු දෙන්නෙක් වෙන වෙන රාජ්‍යවලින් රජකම අතහැරලා කියලා පැවිදි වෙලා කාලයකට පස්සේ මේ ලුණු රස හොයන්නයි තෙල් ටිකක් ගණ්ඩයි ජනේ අතරට යනවා. ජනේ අතරට යනවා කියලා කියන්නේ ওই උයනකට හරි වෙලා ඉඳලා ඒ ටික සපයන ආය කැලියට යනවා. ගියාට පස්සේ එක රජ කෙනෙක් හරක් අඟක දාලා ලුණු ටිකක් තියාගෙන ඉන්නවා. අනික් රජුරු ওই කැලේ කොළ ටිකක් තම්බලා කනකොට මේ රජුරු කියලා කියනවා රජු කියන්නේ අපරසා. මේ උඹේ ළඟ තියෙන කෑම කිසි රසක් නැහැ. මං කියනද ඔකට වැඩක් තියෙනවා. මහලක ලුණු ටිකක් තිබුණා ලුණු ටිකක් දාලා කපන්න. ඒතර අනික් රජුරු අහනවා තොට රාජ්‍ය සැප අතහරින්න පුළුවන් ලුණු ටික දාපු ලුණු අඟ අතහරින්න බැරිද කියලා. එතෙන්දත් ඇවිල්ලි වල දැන් අජිනමොටෝ හොයනවා උම්මලකඩ හොයනවා ඒක නැති වෙලා එන ගෝසා මේ රාජ්‍ය කතහැරලා ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ නිසා ඔය පැවිද්දට ගියාට පස්සේ Taman චිත්ත වීකපිත කටයුතු කරනකොට මේ අතහැර දැමීම නැත්තම් නෙක්ඛම්ම සංකල්පය මේ උදේට තියෙන දවල්ට නැති එකක් නෙවෙයි. උදේට දවල්ට තියෙන රැට නැති එකක් නෙවෙයි. දෙවේලේ පවත්වන මේ සංකල්පේ තියෙනවා නම් ඒකට කියන්නේ පැවිදි ලක්ෂණ නැත්තම් ශ්‍රමණ ගුණ. ශ්‍රමණ ආකල්ප හැබැයි ලේසි නෑ. ඒක ලේසි නෑ මොකද අපේ යන්ත්‍රය හදලා තියෙන්නේ මේක සම්බන්ධයෙන් එකිනෙක පරයාගෙන යන තරඟකාරී ජීවිතයකට. ඒ නිසා යම් කිසි කෙනෙකුට කාමච්ඡන්දේ හිතට පහළ වෙනවා නම් භාවනාවේදී එයා කිව්වොත් මොන කමඨාන වැඩිවොත්ද කාමච්ඡන්ද නැති වෙන්නේ. සමතේ වැඩිවොත්ද විපස්සනා වැඩිවොත්ද කියලා ඒකත් වළංගු ප්‍රශ්නයක් තමයි. නමුත් එයත් එක ගොඩාක්කල් ඇසුරු කරලා බලන්න ඕනේ මනස සිවුරට ඕනට වැඩිය කැමැත්තක් තියෙනවා. මනස පින්නපාත පිළිබඳ කාදාකා සතුටු වෙන තුක පිළිබඳ හැමදාම වාද කරන කෙනෙක්. මොනම සේනාසනයක් එක්කවත් සතුටු නැහැ. ඌව ගැන පිළිබඳ හොයන බලන කෙනෙක් නම් යාට කියන්න වෙනවා. මේ භාවනාවේ දෝෂයක් නෙවෙයි තියෙන්නේ ආජීවයේ දෝෂයක් තියෙන්නේ. ආජීවය හදාගන්න. ඒක මේ භාවනාවත් සීලයත් අතරමැද තියෙන එක. ආජීව පාරිශුද්ධිය නෑ. ඔබ කන හැම වෙලාවෙම කැම පිළිබඳ සතුට නෑ. සිවුරාදීන හැම වෙලාවෙම සිවුරු පිළිබඳ සතුට නෑ. සීනාසයට අනේනකොට සීනාසන පිළිබඳ සතුට නෑ. ඉතින් එහෙමනම් කොහොමද ඔපරේෂන් තියටර් එක කුණු වෙලා නම් කොහොමද ඒක ඇතුලේ ඒ තියටර් එක ඇතුලේ පිරිසුදු ඔපරේෂන් එකක් කරන්නේ? කොහොමද පිරිසුදු ඔපරේෂන් එකක් පැත්තේ ලෙඩ අසුව වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ? ඔපරේෂන් තියටර් එකෙන්ම විසබීජ ඇතුලේ ඉතින් ඒ தত্ত্ব බුදුරජාණන් වහන්සේ කියලා පෙන්නලා ප්‍රස්තාර කළා පොත්වල දීලා කටපාඩම් කරන්න කියලා තියෙන ශාසනයක් තමයි ථේරවාද ශාසනය කියලා කියන්නේ. එනිසා ඒකට බැස්සට පස්සේ ඇතුළෙන් විතරක් නෙමෙයි විරේචනය කළා බඩ සුද්ධ කළා සුද්ධ කරන්නේ පිටිමුත් සුද්ධ කරනවා. සු පිටින් විතර නෙවෙයි ඇතුළෙන් සුද්ධ කරනවා. ඉතින් මේකට තමයි සැදී පැහැදී සිට ගැනීමට කියන සුවච ගතිය, කීකරු ගතිය, නිහතමානී ගතිය, ආධුනික ගතිය නිතරම තියෙනවා නම් පැවිදි වුණාට පස්සේ පැවිදෙන්න ඉස්සලත් ලොකු යුද්ධයක් තියෙනවා. පැවිදුණාට පස්සෙත් ඒ යුද්ධ දිගටම කරගෙන යනවා. වෙන විදිහකට කියනවා අපි කලාතුරකින් හරි කමන්නේ කියලා හිතමු. తాවකාලිකව හරි ටික කාලයකට ගිහිල්ලා මේ වගේ පූර්ණ කායන භාවනා කරන්න පටන් ගත්තයි කියලා. ඉතින් එන්නත් ඉස්සලා සෑහෙන යුද්ධයක් කරන්න ඕනේ මේක වලතරවල තියෙන වකීම අනේ කරන පවර්ලා එන්න. නමුත් ආවට පස්සේ ඒ අනේ එන්නේ ඉස්සර නම් අර ඇන් කට්ටියත් එක සාකච්ඡා කරන්න පුළුවන්. මොකද කරම මේ ටික කරන මම මේ ටික කාලේ නිකන් ඉන්නවා කියලා එන්න මෙහාට ආවට පස්සේ කවුරුත් නැහැ සාකච්ඡා කරන්න සාකච්ඡා කරන්න තියෙන්නේ කාමච්ඡන්දේද නික්කම්ම සංකල්පේද කියලා. ඉතින් අපි හිතමු අමාරුයි තමයි එහෙම නැත්නම් දීර්ඝ කතාවක් කෙටි කරන්න වෙනවා. අපි හිතමු తాවකාලිකව යම් කිසි කෙනෙකුට පුළුවන් උනායි කියලා වර්තමානයේ මෙහිත පවත්තලා. ආනාපානයේ මෙහිත පවත්තලා. වම දකුණ කියන එකේ මෙහිත පවත්තලා. වෙන්දට වැඩි හිත පවත්තලා ටිකක්. එයාට තේරුම් ගන්න පුළුවන් වුණා කියලා මේ සා විශාල කාමච්ඡන්දේ මම දැන් తాවකාලිකව යටපත් කළා. මට මෙච්චර වෙලාවක් එක දිගට සක්මන කරගෙන යන්න පුළුවන්. ඊට වැඩිය පුළුවන්. නැත්නම් මෙච්චර වෙලාවක් ආනපාන මුළු මුළු දාලා ඉන්න පුළුවන්. නැත්නම් කොහේ හිත ගියත් මට දැන් මම දැන් මෙතන කියන තැනට ගන්න පුළුවන් කියලා එයාට යුද ප්‍රකාශයක් කරන්න පුළුවන් දැන් කාමච්ඡන්දයත් එක්ක මයි ළඟ ආයුධ තියෙනවා. වරින් එනවනම් වරින් මම දැන් සටනට ලෑස්ති කියලා මේකට කියනවා චිත්ත විවේකය. හිතට හම්බෙන ස්පාසුවට කියනවා චිත්ත විවේකය කියලා. හැබැයි ඒ චිත්ත විවේකය කියලා කියන්නේ නැවත කාමයේ ඇති නොවීම සඳහා කරන හටනක් නෙවෙයි. මතුවෙන මතුවෙන කාමය යටපත් කර ගන්න පුළුවන්. බොහෝම යටහත් පහත් තත්වයක්. බොහෝම මේ බංකොලොත් තත්වයක්. ඔත් මෙතෙක් නොතිබිච්ච විදියට වෙනකට වැඩිය වර්තමාන හිතපවත්වන්න පුළුවන්. වින්දට වැඩිය ආනාපාන හිත පවත්වන්න පුළුවන්. වින්දට වැඩිය වම දකුණ හිත පවත්වන්න පුළුවන්. වින්දට වඩා ජීවිතයේ යම් යම් සිද්ධිවලදී මම දැන් මෙතන ඉන්න බව දන්නවා. ඒක චර්ගතිය දන්නවා. හැබැයි බොහෝ විට කාමයට යට වෙනවා. ද්වේෂයට යට වෙනවා. නමුත් පරෝපදේශ රහිතව දන්නවා මෙන්න මෙහෙම කාමය આવොත් මෙන්න මේ පිළියම කරත හැකියි. මෙහෙම ද්වේෂය આવොත් මෙහෙම කරන්න පුළුවන් කියලා අඩුම කැඩුම ටික උපකරණ මට්ටලක් තියෙනවා නම් තාම සටන ජය අරගෙන නැහැ 100%ක්. ඒක කවදාකවත් නැති විදිහට අඩිය දකින්න පුළුවන් දැන් කාමයේ යටපත් කරන්න පුළුවන් తాවකාලිකව අන්නේ තත්ත්වෙට කියන චිත්ත විවේකයේ කියලා. ඒකෝයි ගීගියත හැරියට වඩා විශාල වෙනසක්. ඒ මොකද මේ චිත්ත විවේකයේ අවස්ථාවේදී සර්වඥාන්සේ සඳහන් කරන එක නිර්ආමිෂ සුඛයක්, නිතරංග ජයක්, විවේකජම් පීති සුඛං විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියක් සුඛයක්. ඒක මේ රූප, ශබ්ද, ගන්ධ, රස වැඩි කරලා සැනකෙලි සැලසුම් කරලා භෝජන සංග්‍රහ සැලසුම් කරලා කාල බිලා නටලා ගන්න විවේකයක් නෙවෙයි විවේකේ. ඒකට කියන්නේ ඇහෙන් විවේක වෙනවා, රූපෙන් විවේක වෙනවා, කනෙන් විවේක වෙනවා, ශබ්දෙන් විවේක වෙනවා, ගානයෙන් විවේක වෙනවා, ගන්ධෙන් විවේක වෙනවා, දිවෙන් විවේක වෙනවා, රසෙන් විවේක වෙනවා, කයෙන් විවේක වෙනවා. අඩු ගන්න ආනාපානය කරන එකත් නැති වෙලා යනවා. ඒකේ පොට්ටබිමුත් විවේක වෙනවා. මනසෙත් ඒ තාම තියෙනවා මනෝ සංඛාර නමුත් චිත්ත සංඛාර නැහැ. විතක්ක ਵਿਚාර නැහැ. යාට වචී සංඛාර. වචී සංඛාර නැහැ. යා තේරන විතක්ක ਵਿਚාර එනවනම් ඔය ආහාර පාවෙන බලාකුළු වගේ වෙවිලා යනවා. මුල් බැස ගැනීමක් නැහැ. මුල් ලැබීමක් නැහැ නිසා යම් ප්‍රමාණයකට බලාපොරොත්තු නැති ආසක් තනින් තන දකින්නවා වගේ ඔන්න චිත්ත විවේකයේ ඉන්න පටන් ගන්නවා. මේ චිත්ත විවේකය ඒකාන්තයෙන්ම මනුෂයාට පමණක් සියලු ලෝක සත්ත්ව සියලු දෙනා අතර මනුෂ්‍යට පමණ ප්‍රයෝගයේ ඉපිය හැකියි. උපයෝගකේ නාටාර ගීගියතයට වැඩිය විශාල ආඩම්බරයක් නම්බුවක් සමාලාට ධ්‍යාන ලැබුවයි කියලා සමාලාට මාර්ගඵල ලැබුවයි කියලා සමාලාට අභිඥා ලැබුවයි කියලා පුදුමාකාර ඇත්තක් තියෙන අතර අධ්‍යතක් හිරුකාරය. අන්න ඊට පස්සේ මේ කෙනාට උපදි විවේකයක් වශයෙන් මේ ලැබිච්ච දේවල් ඔබේ බූදලේ නෙවෙයි. මේක උඹට මම මාගේ කියන දෙයක් නෑ. මේක ප්‍රතිපදාවකින් ලැබිච්ච දෙයක්. මේ මට්ටමේදීවත් මම උසස් අනිත්‍යයි පහත් කියලා හිතුනොත් ඒකට කියනවා උපදී විපත්තිය. ලැබිච්ච ආධ්‍යාත්මික සැපය අනුන් තලා බැලීමට කටයුතු කරනවා. Taman උසස් කර දැක්වීමට කටයුතු කරනවා නම් උපදී විපත්‍යක් සිද්ධ වෙනවා. මේ උපේවන ලද දෙයම තමන්ට කරදර කරනවා. ඒක ඒක උපමා කරන්නේ උණ ගහ පිට හයිය තියෙන මැද පුස්ස තියෙන දේනේ. උණ ගහේ මල් පිපිනවා කියලා කියන්නේ උණ ගහේ විනාශය. කේල් ගහේ තයිය තියෙන පිට පොත්තේනේ. මැද හර නැනේ. ඒකට කියන පොතු හර කියලා. පොතු හර ගහේ මල් පිපිනවා කියලා කියන්නේ කේල් ගහේ විනාශය. කිතුල් ගහේ පොත්තේනේ හරේ තියෙන්නේ. පීදුනාට පස්සේ කිතුල් ගහ ඉවරයි. ඒ වගේ බුදුදෙන සඳහන් කර තියෙනවා කොටලු දෙනක් ගැප් ගත්තා වගේ, පොතු අර ගහක මල් පිපුණා වගේ, කේල් ගහක මල් පිපුණා වගේ. කාය වේග චිත්ත වේලා මිනිස්සයා ආඩම්බර වෙන්න ගත්තොත් මේ පිට ගියා පහන්න පටන් අරගත්තොත් අතෝ බොල්න නම්බුවකට වැඩිය බම්බුවක් නම් එතන තියෙන්නේ. අන්න ඒකට කියනවා උපදි විපත්ති කියලා. මේ උපදි විපත්ති වලින් අයින් වීම තමයි උපදි විවේක කියලා කියන්නේ උපදි සම්පatti කියලා කියන්නේ ඒක සාමාන්‍ය මේ ලෝකේ කතා කරන දෙයක් නෑ කතා කරන්න බෑ මොකද අපි පුළුවන් තරම් ඒ උපදී සම්පත්‍ය ඇතිකරණ්ඩයි මේ දරුවෝ මල්ලෝ හදන්නේ ව්‍යාපාර කරන්නේ දියුණු වෙන්න හදන්නේ නව නිර්මාණ හොයන්නේ ඒක නිසා ඒ කාලේ පුරාවට උපදීන් යමක් කමක් කියලා මේකට සමානට පරිවර්තනය කරනවා එනතම් පාදමක් හොයන ආර්ථික පදනම කියලා කියන්නේ දේශපාලන පදනම කියලා කියන්නේ සමාජික පදනම කියලා කියන්නේ උපදී වලට ඉතින් ඒකට තටමපු කෙනා දැනගත්තොත් මේ උපදී තියෙන තාක්කල් කවදාකවත් ඉහළට යන්න බෑ මොකද ඒක අදිනව බරු වගේ පල්ලෙහාට ඒ නිසා සියල්ල ලබලා සියල්ල ලබලා ලැබූ දේ පිළිබඳව හැරදැමීමේ අදහසක් තියෙනවා දැන් මේ කතා කරන්නේ ආධ්‍යාත්මික වස්තු ගැන ආන්නයකට කියනවා උපදි විවේකය කියලා ඒ උපදි විවේකය නිදර්ශනයකින් දැකලා කරනවා මිස ගෞරවයෙන් කායින් හරි අහලා කරනවා මිස අපේ පද්ධතිය කොහොමඩක්වත් නැහැ අපේ පද්ධතිය හදලා තියෙන්නේ උපදි සම්පatti කරන විදිහට. ඒ නිසා ලෝ ආර්ය ශ්‍රාංක මාර්ගයේ ලෝකියා උපදි ලෝක ලෞකික පැත්තේ තියෙන පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. අපි වඩන මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ ලෞකික ආර්ය ශ්‍රාංක මාර්ගයට කියන්නේ පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. ඒක අපි වඩනවා. ආර්ය ශ්‍රාංක මාර්ගය නම්බු කරලා වඩනවා. ඒ තාකල් කව සංසාර. කවදා හරි ඒක ලෝකුත්තර ආරියංග මග්ගංගා කියන විදිහට ලෝකෝත්තර වෙන්නම් තමන් විසින් වඩලද මේ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳවත් අඳහර පාන්න නැතුව කියා පාන්න නැතුව නිහතමානී වෙලා කටයුතු කරන්නම් එයා උපදි උපදි සම්පatti සහ උපදි විපatti තේරුම් අරගෙන තියෙනෝනේ ඒක සාමාන්‍යයෙන් කියනවා මේ ළමා මනස හැදෙන එක පිළිබඳව පරිේශණය කරපු යම් ප්‍රමාණයකට බුද්ධ ආගම දන්න කට්ටිය කියනවා හැදෙන මනසකට මේ අදහසවත් දෙන්න එපයි කියලා. මේ ළමා වයසේදී කිව්වොත් එම නිර්මාණශීලීත්වය කියලා කියන්නේ සංසාරේ. ප්‍රගතිශීලීත්වය කියන්නේ සංසාරේ. ඉගෙන ගන්නවයි කියලා කියන්නේ ඔබ කටුගයක් හදාගන්න එකක්. ඔබ මේ මේ හිරගයක් හදාගන්න එකක්. උඹේ උපදී ඉගෙන ගැනීමේ දක්ෂකම කියලා කියන්නේ මේ හිරගේ තීන්තක ගාස ආයම් කරන එකක් කියලා. ඒ දරුවා කොහේයිද කියන්න බෑ. ඒක නිසා ඒ දැනට ස්නායු වෛද්‍ය සහ ළමා මානසිකත්වය ගැන කතා කරන්න නැත්තු කියන මේ උපදී විවේකයේ කියන වචන ඇත්තටම උන්දලාට තේරිලත් නෙමෙයි කියන්නේ. මේ හැදෙන වයසට කියන්නත් එපයි ඒක කිව්වොත් ඒ දරුවට මේ දෙමව්පියෝ පෙන්වන හැම දෙයක්ම දරුවට වදකාගාරයක් වෙනවා. දරුවා අපාගාමි වෙනවා. දරුවා නමකට යොමු කරනවා. කිසිම ගුරුවරයෙකුට තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ සබ්ජෙක්ට් එක දැනගෙන හිටියේ නැතුවට ප්‍රශ්නයක් නැහැ තරුණ වයසේ. ඕනම වෙලාවක මේක අඳුරලා දෙන්න පුළුවන් අන්නේ මොලේට කියනවා ලුණු මිදිස් කන මොලේ යමකමත් තීරණ මොලේ කියලා. නමුත් මේ ඇත්තෝ මේ බයිලා කිව්වට විසාකාව නිවන් දැක්කේ අවුරුදු 7ේදී. පඬිත් සාමණේර සංකීච්ඡ සාමණේර නිවන් දැක්කේ අවුරුදු 7ේදී. ඒ හොඳ වෙලාවට දැන් ඉන්න අධ්‍යාපනඥයෝ ඒගොල්ලන්ට උගන්වුවේ නැති ඉඳලා. ඔය මේ ඉන්න ප්‍රොෆෙසර් කෙනෙකුට දාලා ඉගැන්නුවා නම් ඒවා අරක තමු මැට්ටහි කරනවා. සල්ලි දීලා කරන්නේ. හොඳ වෙලාවට උන්දලට හම්බුන්නේ අර ගినాපු පින බුදු කෙනෙක් දැක්ක දැකපු ගම. ආ එහෙනම් මේක තමයි කියලා උපදි විවේකයේ කියන එක තේරුණා. ඊට පස්සේ යාට ආයේ මේ චිත්ත විවේකයේ පිළිබඳව එහෙම නැත්තම් කාමේ කාය විවේකයේ පිළිබඳව කතා කරන දෙයක් නැහැ. යකන මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කියනවා. ඒගොල්ලන්ගේ යකඩමල්ලට ගුල්ලෝ ගහලා තියෙන අත දන්නවා මේ අපි හම්බ කරන්න හදන දේ ඒකාන්තයෙන් අපි වට කරන වද දෙනවයි කියලා. හම්බ කරනවා නම් හම්බ කරන්න තියෙන උපදි විවේකයයි. අන්න ඒකට තමයි මේ ඊකෝචරී එකග්ග විසාන කප්පෝ කියනක පරමාර්ථ වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ. නමුත් අපි බුද්ධ ආගමට ඒක කරප්පන්දයි. ඒ නිසා කියන මේක සාමාන්‍ය කට්ටිය මේවා කියවන්න යන්න බෑ. මේක පසේ බුදු වෙන්න නිවන් දකින්න පාරමිතා පුරණයට විතරක් මේ පුස්කොළ පොත ගැට ගහලා ලියලා සූර්යයක ගැට ගහලා දකුණු අතේ බැඳගෙන ඉඳ වැඩි කියවන්න යන්න එපයි. පොඩි කියවුවොත් ඒක දිහා අපලෙට හිටින්න ඉඩ තියෙනවා. මේ බන කියන මේ වවාගෙන කන කට්ටියට අපලෙට හිටින්න ඉඩ තියෙනවා. ඉතින් ඒක දැනගෙන දෝ මට ධම්මික හඳු ඉස්ලාම් කියෝන්නෝ ගාවත ටික කටපාඩම් කරගන්න කිව්වා මට අවුරුදු 25 දී. මම යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා කිව්වා පුළුවන් තරම් මේ ආතරේ කටපාඩම් කරගෙන කාටවත් කියන්නත් එපා මේ සූත්‍රයක් තියෙනවායි කියලා. පුළුවන් නම් කාටවත් නොදැන්න විදියට ඔය ඇති වෙන්න තියෙන බන්ධන ඇති කරගන්න නැතුව කාඩ් එක ෆ්‍රී තියාගෙන ඉන්නේ කියලා. ඒකට කාටවත් දොස් කියන්න බෑ. හැබැයි ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. ඒ අතරමැද පුළුවන් තරම් කාමයන්ගෙන් වෙන්වීමට, ඒ වගේම සංකල්පයන්ගෙන් වෙන්වීමට කටයුතු කරනවා. හැබැයි එකම දෙයයි මේ කටයුත්තේදී තමන්ගේ වාසියට තියෙන මේ බව කාටවත් දැනෙන්න අරින්න දැනෙන්න අරපු ගමන් කොක්ක වදින්නේ කිට්ටු අන්තයගෙමයි. මොකද කිට්ටු අන්තය දේවදත්තය. ඕනම තැනක. දේවදත්තය යසෝදරාගේ අයියා. මස්සිනා. උරුමෙටම මස්සිනා පිටකොන්දෙම මස්සිනා. ඉතින් මේ මස්සිනාම තමයි අන්තිමට ඇතාට මේ පාකල 16ක් පොළේ වань. මෙයාම තමයි දුනු ආයු 30 දෙනෙක් යොදාන්නේ. බැරිම තැන මෙයාම තමයි ගලප් කරලා. මැසිනත් එක්කයි මේ සටන තියෙන්නේ. නමුත් අපිට අම්බෙච්ච බුදු එකම බුදුහාමුදුරුත් එක්කයි මේ වෛර බැඳගෙන තියෙන නිසා Taman ඒ චිත්ත විවේක උපදිවේක පිළිබඳ කටයුතු කරනකොට කිසි කෙනෙක් ලැබෙන්නේ නැති නිසා ඒකෝචරයේ කියන වචන පාවිච්චි කරනවා. මේ ගමනේදී කරටක් දාගෙන යන්න කවුරක්වත් නැහැ. මේ ළඟදී හාමුදුර කෙනෙක් බණගෙනකොට කියනවා පීනනකොට ගැඹුරු වචන මේ තියසුලියක කරටක් දාගෙන පීනන්න බෑ. ඉතින් අපිට තනි වෙන්න වෙනවා. අපේ ජීවිතේ බේර ගන්නවා. තනි කම්බි ඇවිදින උඩත් කට්ටක් දාගෙන යන්න බෑ. සංසාරේ කියන්නේ රෙටි ටිකක් අමාරු වැඩක්. ඒකදී කරටක් දාගන්න එකක් හම්බුණා නම් කොක්කක් කියලා හිතාගන්න. එහෙනම් පොල්ලක්. එහෙනම් ඇණයක්. එහෙනම් උදැල්ලක්. ඒ නිසා ඒකෝචරය කියන ගියාම සුද්ධ වශයෙන්ම මේ සමාජ හදන එහෙම නැත්නම් මේ নানা ආකාර විදියට මේ සැලසුම් කරන කට්ටියට මොකද්ද බිම්බෝම්බයක් තිබ්බා වගේ බුදුහාමුදුර කරලා තියෙනවා. ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. ඒක නිසා ක්‍රිෂ්ණමූර්ති කතා කරනකොට කියනවා සංවිධාන මාර පාක්ෂිකයි. සංවිධාන නැතුව බෑ. ඒකේ මාර පාක්ෂික බව දැනගෙන සංවිධාන තියාගන්නේ විවේකයේ පිණිස මිස සමාජශීලී වීම සඳහා නෙවෙයි. සංවිධාන තියෙන සමාජශීලී වෙන්නේ මේ යම් කෙනෙක් සංවිධාන පිළිබඳ වැඩි සැලකිලිමත් නම් බලන්න යාගේ මනස ගැන චිත්ත විවේකයක් ඇති මිනිස්සෙක් නෙවෙයි. යාගේ චිත්ත විවේකයක් ගන්න බෑ. මොකද සංවිධානය කරන්න පුළුවන් නම් මේ ලෝකේ ඒ සංවිධානය වෙන්නේ කාමයට විතරයි. ඒකට නම් ආයේ කටු ගහේ කටු උල් කරන්න ඕන. ඒකට කොහොමඩක්ක සංවිධානය වෙලා තිනවා. බල්ලෝ රැළේ යනකොට බලනකො පුදුම සංවිධානයක් නෙදී. පට්ටියට බැල්ලියක් ආපු ගමන් ආය කවුරුත් ඇවිල්ලා ගහන්න ඕනේ නැහැ. පට්ටි බැල්ලියක් පට්ටියට ඇවිල්ලා ඉන්නවා කියලා මුළු ගමේ ඉන්න අප්පුවාම ඔක්කොම එනවා කැලේටත් එනවා. ඕකයි ලාස් වේගස් වල මොකද්ද වෙනස තියෙන්නේ? ඔකට තෝරන ආණ්ඩුවෙන් අනුග්‍රහ කරන්න ඕනද නැහැ. ඒකටයි මේක හැදිලා තියෙන්නේ. පුළුවන් නම් ඒක දිහා බලලා සංවේග වෙලා සංවිධානයක් නම් කැම්බැල්ලයක් ඒ කැම්බැල්ලේ තුලින් විවේකයක් නැහැ. ඉතින් බුදු වෙලා බුදුහාමරණත් වෙන මහා සමේත අවස්ථාවල්. 18 කෙලක් බ්‍රහ්මය ඇවිල්ලා තියෙනවා. මේ සක්වල ඉන්න බැරි තරම් සෙනග ඇවිල්ලා තියෙනවා. හතර දිශාවේ සංඝයා මතුවලා විශාල සෙනග බුදුජානනාංශගේ මුඛයම තමයි කියන්නේ ඒකෝ චරේ එකග්ග විසාන කප්පෝ. මට තනිව ඉන්න ලැබේවා. බුදුන්සේ ඒක තන කියනවා මට අයස වේවා. කියන ජනප්‍රිය නොවේවා. ජනප්‍රියතාවය කියලා කියන්නේ කොටිම්ම කියනවා නම් අවශ්‍ය වෙලාවට මූත්‍රා කරන්න හම්බ වෙන්නේ නැති අවශ්‍ය වෙලාවට මල පහ කරන්න බැරි එකට තමයි ජනප්‍රියකම කියන්නේ. ඒකෙන් භයානක ලෙඩ හැදෙනවා. ඒ නිසා මේ භයානක ලෙඩ නැතු ඉන්න ඕන නම් බුද්ධ කලා ජීවිතේ ඉන්නකොට ශ්‍රමණ ධර්ම වාසී එහෙම නැත්නම් ශ්‍රමණ ඵලයක් වශයෙන් බුදුහාම පෙන්වන්නේ මට ඕන වෙලාවට මල මුත්‍රා පහ කරන්න පුළුවන්. මොන තරම් සැපයක්. මේකදී හොඳටම දන්න සැපේ. අද තියෙන ගොඩාක් මානසික අසහන වලට හේතුව මනුෂ්‍ය සමාජශීලී වෙලා ඒ උත්සවයට ලැහැස්තිලා ඉන්නවා අවශ්‍ය වෙලාවට මුත්‍රා කරගන්න නැහැ. අවශ්‍ය වෙලාවට කක්ක කරගන්න නැහැ. අපස්මාර රෝගවල මූලික ලක්ෂණ අඳුරන්න බෑ. ඒ මොන වේගයක් ආව හරි ඒක නතර කරොත් අපස්මාර රෝගයක් වෙනවා. වැඩි කල් ගියොත් ඒ නිසා අවශ්‍ය වෙලාවට ඉවක් කරන්න පුළුවන්කම සාමාන්‍ය වචනෙන් කියනවා ඒකෝ චරේකංක විසාන කප්පෝ ඉතින් මේ කාටවත් ඒක තේරෙන්නේ නැහැ ගොඩේන තියෙන්නේ ඒක පස්සට කරලා හරි කමන්නේ සමාජශීලී වෙන්න සංවිධානය හදන්න නව නිර්මාණ කරන්න ප්‍රගතිශීලී වෙන්න කියන හැම වෙලාවකම අර මම දැන් මෙතන කියන ඊටාම සරල ඊටාම ඍජු ඊටාම නොමිලේ හම්බෙන දේ අනිවාර්යයෙන්ම කැප කරන්න අනිවාර්යයෙන්ම කැප කරන්නේ. ඒ දෙකට එකට ඉන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳටම දැනගත්තොත් හැකි වෙලාවේ අපට අවස්ථාවක් ආපු වෙලාවේ මම මොකද්ද කරන්න ඕනේ කියලා නිතරම මතක තියාගෙන ඉන්න ඕනේ. තක්කු මුක්කක් ආපුවාම Tamanට විවේකයේ පිණිස මොකද්ද කරන්න කියන එක. එක්ක භාවනා කරන පරියන්කේ ඉන්නවනම් මූල කර්මස්ථානට හිත දාලා පොඩ්ඩක් උරගාලා බලන්න. මට මූල කර්මස්ථානට නැවත යෑමේ හැකියාව මොකකින් හරි බාධා වෙලා නම් ඒක අපායට යනවා. Tamanට කොයි වෙලාවක හරි මේ මම දැන් මෙතන කියන තැනට යන එක බාධා වෙලා නම් අපාදුකට වැඩි එහා. සක්මන් කරන වෙලාවේදී මේ পায় තියෙන බව නොතේරි බ්‍රහ්ම ලෝකේ ගියත් අභිඥා පාරුණත් ඒක අසුචිය. ඒක නිසා Tamanට ඒ තැනට යන්න පුළුවන්කම තමයි අපි ඒකචර භාවයේ කායමත් අවසර ගන්න ඕනේ. අන්න ඒ නිසා යෝගාවචරය නිතරම දන්නවා හිත අහක යනවා නන්නත්තර වෙනවා කාමච්ඡන්ද වෙනවා කියන එක ඒකේ හිතේ හැටි. ඒ මුහුදක් බලාපොරොත්තු වෙන්න එපා රැළ ගහන්න නැති බුදුලා. බල්ලෙක් බලාපොරොත්තු වෙන්න එපා අසුචි කන්න නැති බල්ලෙක්. ඒ බල්ලගේ හැටි. නමුත් ඒකට වෙනකොට දැන් මේක බල්ලා ලණුව දාලා තියෙනකොට අල්ලගන්න පුළුවන්. ඒ වගේ තමයි මම මේ වෙලාවේ මම දැන් මෙතෙන් ගත්තොත් ඔන්න අසුචියෙන් තොරයි. ආශ්‍රස් ප්‍රසාසින්න අසුචියෙන් තොරයි. වම දකුණේ ඉන්න අසුචියෙන් තොරයි කියලා අන්න ඒකට බාධායි නම් තද්ද බල මානසික අසහනයක් තද්ද බල කායිකට ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් බයන කය හිත දෙක සමතුලනය කරන්න නැත්නම් නිරෝගී කරන්න එහෙම නැත්නම් පස්සම්බණය කරන්න නිතරම හැකියතා වෙනකට වඩා ඒ මම දැන් මෙතන ඉන්නවා නම් ඊගෙන් කාය විවේකයක් ලැබෙනවා චිත්ත විවේකයක් ලැබෙනවා උපදි විවේකයක් ලැබෙන නිසා සමහර වෙලාවට මම බණ කියනකොට කියනවා මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තමයි නිවන කියන්නේ කියලා. එනිසා පුළුවන් නම් නිවන වැඩි කරන්න කටයුතු කරන්න වැඩි කරනකොට ඒක නිවනම නොවුනත් ඒ කාන්තේම ඉදිරියට විවේකයට නිවන් මාර්ගයට වැටෙන නිසා තමයි කළ හැක්ක උපරිමෙන් කළා කියන සතුට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා එවැනි දේවල් වලට දැන්න මම සෑහෙන ආයෝජනයක් කරලා ඉන්නේ මේ පිළිසෙට මේ ධර්ම දේශනාව අනුවත් ඒ ඒකචර භාවයේ සහ කංග වෙනුගේ අංග වගේ හැසිරීමේ ශක්තිය ධෛර්යය බලය පිනිස මේ දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් අද අපේ මේ මේ පැවිදි පින්කමක් තියෙන නිසාම තමයි අද සෙනගාඩු යහකන්දට ගියා අපේ සංඝ පිරිස උපාසක මහත්තයෙක් පැවිදි කරන්නේ. ඉතින් ඒ උනත් තියෙන කට්ටිය රැස් වෙච්ච නිසා ධර්ම දේශනාවට පෙළඹුණා.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 සමානෝ සතං සමානෝ හෝතු යාව නිපානපත්ත්‍ය මිමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමානෝ සතං සමානෝ හෝතු යාව නිපානපත්ත්‍ය මිමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමානෝ සතං සමානෝ හෝතු යාව උපකාරණ පත්‍ය සාදු සාදු කර්තෘත්වා කමාමි කමිතබ්බං සුඛියං සුපත් වේවා